අයිවන් අද අපි බොහොම ගැඹුරු කතිකාවතකට මුල පුරනවා. ඔව් අද අපි කතා කරන්නේ බුදුදහමේ හරිම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ තමයි සබ්බාසව සූත්‍රය. සවැත් නුවර ජේතවනාරාමේදී බුදුහාමුදුරුව භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු දෙයක් නේද මේ? හරියටම හරි. මේකේ මූලිකවම තියෙන්නේ අපේ හිත කිලිටි කරන්න, අපිට දුක ගෙන දෙන මේ ආශ්‍රව. ඒ කියන්නේ කෙලෙස් වර්ග, මානසික දූෂ්‍යතා. ඒවා නැති කරගන්නේ කොහොමද කියන එක. හ්ම් ආශ්‍රව. එතකොට මේකේ අරමුණ ඒ ආශ්‍රව හඳුනගෙන ඒවයින් මිදෙන විදිහ බුදුහාමුදුරුව පෙන්වල දීපු විදිහ තේරුම් ගන්න එක වෙන්නේ ඇති නේද? ඒක තමයි. මොකද මේ ආශ්‍රව තමයි සසර දුකට මුල් වෙලා තියෙන්නේ. ඉතින් මේවයින් ගැලවෙන හැටි දැනගන්න එක හරිම වැදගත්. සූත්‍රීය විශේෂයෙන්ම කියවෙනව නේද මේ ආශ්‍රව නැති කරන්න නම් ඒවා ගැනයි නැති කරන විදිහ ගැනයි දන්න කෙනෙකුට දකින කෙනෙකුට විතරයි පුරුවන් කියලා. ඔව් ඔව්. ඒ දැනීම සහ දැකීම කියන එක හරිම ප්‍රධානයි. විශේෂයෙන්ම අර යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඕ නුවණින් කාරණා දිහා බලන එකයි අයෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ නිකන් මතු පිටින් නුවණක් නැතුව කාරණා ගැන හිතන එකයි අතර වෙනස. ආ ඒ දෙකේ වෙනස දකින්න කෙනාට තමයි මේ ආශ්‍රව නැති කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි කාරණේ. මොකද බුදුහාමුදුරෝ දේශනා කරනවා අර අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන්නේ නිකන් හිතනකොට කලින් නොතිබුණු ආශ්‍රවත් අලුතෙන් හටගන්නවා. තියෙනේවත් වැඩි වෙනවා. ඔව් තියෙනේව තව තවත් දරුණු වෙනවා වර්ධනය වෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් කාරණාවල අත්ත්‍ය දකිමින් හිතනකොට අලුතෙන් ආශ්‍රවෙන්නෙත් නැහැ. තියෙනේවත් නැති වෙලා යනවා. තියෙනේවා ක්‍රමයෙන් අඩු වෙලා ක්ෂේර වෙලා යනවා. ඒකයි ඒකේ තියෙන බලය. හරිම පැහැදිලි. එතකොට මේ ආශ්‍රව නැති කරන්න බුදුහාමුදුරෝ දේශනා කරපු අර නිශ්චිත ක්‍රම මොනෝද? මට මතකයි ක්‍රම හතක් ගැන කියුණා. ඔව් ක්‍රම හතක් තියෙනවා. මම ඒ ටික කියන්නම්. දර්ශනයෙන්, ඒ කියන්නේ දැකීමෙන් අවබෝධයෙන් නැති කරන්න ඕන ආශ්‍රව. ඒකට කියනවා දස්සනා පහතබ්බා කියලා. හ්ම්. දස්සනා පහතබ්බා. සංවරයෙන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංයමයෙන් නැති කරන්න ඕන ආශ්‍රව සංවරා පහතබ්බා. සංවරා පහතබ්බා නුවණින් යුතුව පරිහරණය කිරීමෙන් කියන ප්‍රත්‍යවේක්ෂාවෙන් නැති කරන්න ඕන ආශ්‍රව පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා. හරි. වීරියෙන් යුතුව ඉවසීමෙන් ඇති කරන්න ඕන ආශ්‍රව අදිවාසනා පහතබ්බා. අදිවාසනා. නුවණින් යුතුව මගහැරීමෙන් නැති කරන්න ඕන ආශ්‍රව පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනා. නුවණින් යුතුව දුරු කිරීමෙන් නැති කරන්න ඕන ආශ්‍රව විනෝදනා පහතබ්බා. විනෝදනා පහතබ්බා අවසාන එක 7. භාවනාවෙන් ඒ කියන්නේ බොජ්ජංග වඩන එකෙන් නැති කරන්න ඕන ආශ්‍රව භාවනා පහතබ්බා. හ්ම්. භාවනා පහතබ්බා. ක්‍රම හතක්. එතකොට මේ පළවෙනි එක දර්ශනයෙන් ආශ්‍රව නැති කරන එක අනිත්‍යවට වඩා මුල් තැනක් ගන්නවා වගේ නේද? ඒකෙන් අයින් වෙනවා කියන සංයෝජන තුනකුත් තියෙනවා කිව්වා නේද? ඔව් දර්ශනෙන් ප්‍රහාණය කරන එක තමයි අත්තිවාරම වගේ. මොකද ඒකෙන් තමයි යථාර්ථය ගැන තියෙන වැරදි දැකීම මුල් බෑගත්තු වැරදි අදහස් මුලින්ම උදුරලා දාන්නේ. මේක කොහොමද වෙන්නේ? මෙතනදී පුද්ගලයන් දෙවර්ගයක් ගැන කතා කරනවා. එකක් තමයි අශෘතවත් පෘ탁ජනයා ඒ කියන්නේ ධර්මය අහල නැති නුවණින් කල්පනා කරන්නේ නැති සාමාන්‍ය කෙනා. Mm-hmm. එයා අර අයෝනිසෝ මනසිකාරය නිසා ඒ කියන්නේ නුවණින් තොරව හිතන නිසා අතීතය ගැන අනාගතය ගැන වර්තමානය ගැන මම හිතියද මම ඉස්සර කවුද මම ඉස්සරහට ඉඳීවිද මම දැන් කවුද වගේ ආ අනවශ්‍ය ප්‍රශ්න අහනවා ඔව් මම මගේ ආත්මය කියන වැරදි සංකල්ප ඔස්සේ හිතලා වැරදි දෘෂ්ටි 6කට විතර බැඳෙනවා. වැරදි දෘෂ්ටි 6ක්. ඔව්. මට ආත්මයක් කියනවා, මට ආත්මයක් නැහැ. මේ මගේ ආත්මේම තමයි මම දන්නේ. මේ ආත්මේ නිට්ටයයි ස්ථිරයි වගේ දේවල් මේකට කියනවා දෘෂ්ටිගත වීම, දෘෂ්ටි කාන්තාරයේ දෘෂ්ටි බන්ධනය කියලා. ඉතින් මේ නිසා යා සසර දුකෙන් ඒ කියන්නේ ඉපදීම, ලැඩවීම, වයසට යෑම, මැරෙන එක, ශෝක කිරීම මේවයි නිදහස් වෙන්නේ නැහැ. හරි. ඒතකොට අනිත් කෙනා අනිත් කෙනා තමයි ශ්‍රතවත ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ ධර්මය අහලා ඒ ගැන නුවණින් මෙනෙහි කරන උතුම් ශ්‍රාවකයා. එයා දන්නවා ආර්යයන් කවුද සත්පුරුෂයන් කවුද උන්වහන්සේලාගේ ධර්මය මොකද්ද කියලා. ඒ ධර්මයේ හික්මෙනවා. එයා දන්නවා සීකරන්න ඕන දේ නොකරන්න ඕන දේ. හරියටම හරි. එයා යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර ආශ්‍රව වඩවන දේවල් ගැන හිතන්නේ නැතුව ආශ්‍රව නැති කරන දේවල් ගැන නුවණින් හිතනවා. ඒ කොහොමද? එයා හරියට විමසනවා මේකේ දුක, මේ දුකට හේතුව, මේ දුක නැති කිරීම, මේ දුක නැති කරන මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ගැන නුවණින් මෙනෙහි කරනවා. ආ යෝනිසෝ මනසිකාරය කියන්නේ එතකොට චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම. ඒක තමයි ප්‍රධානම යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ නිවැරදි දැකීම ඇති වෙනකොට අර කලින් කිව්ව වැරදි දෘෂ්ටිවලට සම්බන්ධ සංයෝජන තුර කැඩිලා යනවා. ඒ මනෝදේ තුන එකක් තමයි සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මම හෝ මගේ කියලා ආත්මයක් ගැන තියෙන වැරදි දැක්ම. හරි. දෙවෙනි එක විචිකිච්ඡාව. ඒ කියන්නේ බුදුන් දහම් සංගුණ ගැන හේතුඵල දහම ගැන අතීත අනාගතය ගැන තියෙන අනවශ්‍ය සැකය. හ්ම්. සැකිය. තුන්වැනි එක සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ වැරදි ශීල වැරදි ව්‍රත සමාදන් වෙලා මේ වයින් තමයි පිරිසුදු වෙන්නේ නිවන් දකින්නේ කියලා හිතන වැරදි ආකල්පය. ආ. එතකොට මේ තුන තමයි දර්ශනීයන්. ඒ කියන්නේ නිවැරදි දැකීමෙන් නැති කරන්න ඕන ආශ්‍රව. හරියටම හරි. මේව නැති වුණාම තමයි අර සෝවන් ඵලයටපත් වෙන්නේ. මේ වැරදි දැකීම අයින් වුණාම තමයි අනිත් ක්‍රම ටික ඒ කියන්නේ සංවරය, ඉවසීම වගේ දේවල් හරියටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට පාර කැපෙන්නේ මෙතනින්. ඒක හරිම පැහැදිලි. ඒ කියන්නේ මුලින්ම තමම් ඉන්න තැන යථාර්ථය හරියට දැකලා වැරදි කණ්ණාඩි ගලවලා දාලා තමයි ඉස්සරහට යන්න ඕන. එතකොට දෙවනි ක්‍රමය සංවරයෙන් ආශ්‍රව නැති කරනවා කියන එක. ඒකේ මූලික අදහස මොකක්ද? සංවරය එහෙම නැත්නම් සංවාරාපහතබ්බක් කියන්නේ අපේ ඉන්ද්‍රිය දොරටු 6. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. මේවා හරහා ලෝකෙන් අරමුණු එනවනේ. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, සිතුවිලි. ඔව්. ඒකෙන් ඒ අරමුණු ලැබෙනකොට ඒවට ගැති වෙලා ඒ නිසා හිතේ රාගය, ద్వේෂය, මෝහය වගේ කෙලෙස් හටගන්න නොදී සිහියෙන් යුතුව ඒ ඉන්ද්‍රිය දොරටු පාලනය කර ගැනීම. මේ කියන්නේ අස් වහගෙන කන් වහගෙන ඉන්න එකද? නෑ නෑ. එහෙම එකක් නෙමෙයි. දකින දේ ඇහෙන දේ නිසා හිත කිලිටි කරගන්නේ නැතුව ඉන්න එක. ඒ අරමුණේ ලස්සන පැත්තට ඇලෙන්නවත් අවලස්සන පැත්තට ගැටෙන්නවත් නැතුව සිහියෙන් නුවණින් ඒ අත්දැකීම පාරගන්න එක. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙම සංවර වුණාම අරමුණු නිසා අලුතෙන් ආශ්‍රව හටගන්නේ නැහැ. හරි. එතකොට තුන්වෙනි ක්‍රමය පටිසේවනා පහතබ්බා. නුවණින් යුතුව පරිහරණය කිරීම. මේකෙදි මොනවද පරිහරණය කරන්නේ? මේකෙදි කියවෙන්නේ අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් හතරක් ගැන. ඒ කියන්නේ පච්චය හතර, සිවුරු, පිණ්ඩපාත ආහාර, සේනාසන, ගිලන්පස බෙහෙත්. ආ, පිරිකර හතර. ඔව්. මේ දේවල් අපි පාවිච්චි කරනවානේ. ඉතින් එහෙම පාවිච්චි කරනකොට ඒවායේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඒ වගේ තියෙන නියම අවශ්‍යතාවය, නියම අරුමුණ ගැන නුවණින් සලකලා බලලා පරිහරණය කරන්න ඕන. උදාහරණයක් කිව්වොත්. හිතන්නකෝ ආහාර ගන්නකොට, පිණ්ඩපාතේ වළඳනකොට ඒක වළඳන්නේ රස තෘෂ්ණාව වඩවන්නවත් ශාරීරියේ ලස්සන කරගන්නවත් නෙවෙයි. ශරීරය පවත්වාගෙන යන්න. හරියටම හරි. මේ කය පවත්වාගෙන යන්න බඩගින්න කියන වේදනාව නැති කරගන්න බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න උදව්වක් විදියට විතරයි කියන නුවණින් හිතලා වළඳනම. සිවුරු පාවිච්චි කරන්නේ සීතලෙන් උණුසුමින් මැසිමදුරුවන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න ලැජ්ජාව වහගන්න මිසක් විලාසිතා කරන්න නෙවෙයි. සේනාසනත් එහෙමයි නේද? ආරක්ෂාවට භවනා කරන්න පහසුවට වගේ. ඕ ගිලන්පසත් එහෙමයි. ලෙඩක් හැදුනාම ඇතිවෙන වේදනාව නැති කරගන්න මිසක් රස විඳින්න නෙවෙයි. ඉතින් මේ විදිහට පාවිච්චි කරනකොට ඒ පිරිකර නිසා ආශ්‍රව හටගන්නේ නැහැ. තණ්හාවෙන් තොරව පාවිච්චි කරන නිසා. හරිම ප්‍රායෝගිකයි. ඊළඟට හතරවෙනි එක අදිවාසනා පහතබ්බා වීරියෙන් යුතුව ඉවසීම මේක කොහොමද ආශ්‍රව නැති කරන්නේ අදිවාසනා කියන්නේ ඉවසීම අපිට ජීවිතේදී නොයෙකුත් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවනේ. සීතල උණුසුම බඩගින්න පිපාසය ඩැහැල්ලේ මදුරු කරදර සත්තුන්ගෙන් වෙන කරදර ඒ වගේම මිනිස්සුන්ගෙන් එන නපුරු වචන අපහාස ඔව් ශරීරය ඇතිවන කැක්කුම් වේදනාවක් මේ වගේ දේවල් ඇති වුනාම ඒව නිසා හිත කම්පා කරගන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒවට ද්වේෂයෙන් නොරිස්සුමෙන් ප්‍රතිචාර දක්වන්නේ නැතුව නෝනින් යුතුව ඒවා විඳදරා ගැනීම තමයි ඉවසීම කියන්නේ. නිකම්ම දත් මිටි කාගෙන ඉවසම් ඉන්න එක නෙවෙයි එතකොට. නෑ. නෝනින් යුතුව මේක ලෝක ස්වභාවය, මේ වේදනාව අනිත්‍යයි, මේකෙන් මගේ හිත කිලිටි කරගන්න ඕන නෑ වගේ නෝනින් හිතලා වීරියෙන් ඒක ඉවසනවා. එතකොට අර දුක්ඛ වේදනාව නිසා අලුතෙන් තරහවක් නොරිස්සුමක් වගේ ආශ්‍රවයක් හටගන්නේ නෑ. තිබ්බ වේදනාව විතරයි. අපි මානසිකව එකතු කරන අමතර දුක්ඛනේ. හරි. පස්වෙනි ක්‍රමය පරිවර්ජනා පහතබ්බා. නුවණින් යුතුව මග හැරීම. මොනවාද මග හරින්න ඕන? මේකෙන් කියන්නේ නුවණින් කල්පනා කරලා බලලා තමන්ට ශාරීරිකව හරි මානසිකව හරි අනතුරක් හානියක් වෙන්න පුළුවන් දේවල් ස්ථාන පුද්ගලයන් කල්තියා හඳුනාගෙන ඒවයින් ඈත් වෙලා ඉන්න එක. උදාහරණයක්. හිතන්නකෝ දරුණු නපුරු අලියෙක් ගොනෙක් බල්ලෙක් ඉන්න තැනක්. ඒ පැත්තට යන්නේ නැතුව ඉන්න එක. එහෙම නැත්නම් හෙලක් ලොකු කාණුවක් කටු ගොඩක් වගේ අනුතුරුදායක තනක් මඟහැරලා යන එක. ඒ වගේම නුසුදුසු ආසන නුසුදුසු ඇසුරත් මේකටයි tie නේද? අර පාප මිත්‍ර සේවනීය වගේ. අනිවාර්යෙන්ම. Tamange කුසල් දහම් වඩන්න බාධා වෙන්න අකුසලයට පොළඹවන යාළුවෝ ඇසුර අත්හරින්න එකත් පරිවර්ජනාවටයි tie. ඒ වටේම ගිහි අයට නම් අකුසල් සිද්ධ වෙන තැන්, ගෝචර නොවන තැන් මගහැරින් එක. මේ විදිහට නුවණින් හඳුනගෙන මගහැරලා යනකොට ඒ දේවල් නිසා ඇතිවෙන්න තිබ්බ ආශ්‍රව ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හරි. 6 වෙනි ක්‍රමය විනෝදානා පහතබ්බා. නුවණින් යුතුව දුරු කිරීම. මේකෙදි දුරු කරන්නේ මොනවද? කොහොමද දුරු කරන්නේ? මේ කියන්නේ අපේ හිතේ ඉබේම වගේ හටගන්න අකුසල සිතුවිලි ගැන. විශේෂයෙන්ම කාම විතර්ක ඒ කියන්නේ කාම ආශාවන් ගැන සිතුවිලි ව්‍යාපාද විතර්ක ඒ කියන්නේ තරහව ద్వේෂය අනිත්යට නපුරක් වෙන්න කියලා හිතන සිතුවිලි විහිංසා විතර්ක ඒ කියන්නේ අනිත්යට හිංසා කරන්න පීඩා කරන්න හිතන සිතුවිලි මේ ප්‍රධාන අකුසල විතර්ක තුල ඔව් ඒ වගේම අනිත් පවිටු අකුසල් සිතුවිලිත් මේවා හිතේ හැටගත්ත ගමන් ඒවා ඉවසගෙන ඉන්නේ නැටුව ආ මේක මට හොඳ නෑ මේක අකුසලයක් මේක දුකට හේතුවක් කියලා නුවණින් ඒකේ ආදීනව ඒකේ නරක විපාක දකිනවා දැකලා ඒ සිතුවිල්ල හිතින් අත්හැරලා දානවා දුරු කරනවා නැත්තටම නැති කරලා දානවා ඒ කියන්නේ ඒ සිතුවිල්ලත් එක පොරබදනව නෙවෙයි නෑ ඒකේ ස්වභාවයේ තේරුම් අරගෙන ඒක අල්ලගෙන ඉන්නේ නැතුව අතරිනවා තම මගේ හිතේ ඉන්න එපා කියලා එලවලා දානවා වගේ ඒ විදිහට අකුසල සිතුවිලි ඇති වෙන ගමන්ම ඒව අයින් කරනකොට ඒවයින් ආශ්‍රව ලැබෙන්නේ නැහැ. හරිම ප්‍රබලයි එකත්. අවසාන වශයෙන් හත්වෙනි ක්‍රමය. භාවනා පහතබ්බා. භාවනාවෙන් කොහොමද ආශ්‍රව නැති වෙන්නේ? මේක තමයි ආශ්‍රව ක්ෂය කිරීමේ උසස්ම මාර්ගය. මෙතනද විශේෂයෙන්ම අවධාරණය කරන්නේ සප්තබුද්ධංග. ඒ කියන්නේ බෝධියට අංග වෙන නිවනට උපකාර වෙන මානසික ගුණාංග හතක් වැඩිම ගැන. සප්තබුද්ධංග. ඔව්. සති, සිහිය, ධම්මවිචය ධර්මය නුවණින් විමසීම. විරිය වීරිය. ප්‍රීති සිතේ සතුට එකංග බව. පස්සද්දි සිතේ සහ කයේ සංසිඳීම. සමාධි සිතේ එකංග බව. උපේක්ඛා මෙඩහත් බව. මේ ගුණාංග හත මේ බොජ්ජංග හත විවේකයේ අරමුණු කරගෙන විරාගය ඒ කියන්නේ නුවැලීම අරමුණු කරගෙන Nirodhaya, ඒ කියන්නේ දුක නැති කිරීම අරමුණු කරගෙන අවසානයේ නිවනට නැඹුරු කරලා නුවණින් යුතුව වඩන්න ඕන. ඒ කියන්නේ සමත විදර්ශනා භාවනා මාර්ගයමයි නේද? ඔව්. මේ බොජ්ජංග වඩනකොට හිත පිරිසුදු වෙනවා බලවත් වෙනවා. එතකොට අර ආශ්‍රවයන්ට කෙලෙස් වලට හිතේ ඉඩක් නැති වෙලා යනවා. ඒව මුලින්ම දුර්වල වෙලා අන්තිමට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේක තමයි සිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න තියෙන ප්‍රධානම භාවනා ක්‍රමය. ඊටාම පැහැදිලි. එතකොට සාරාංශයක් විදියට ගත්තොත් මේ ක්‍රම හතම එකිනෙකට සම්බන්ධයි. හැම ආශ්‍රවයක්ම එකම විදියට නැති කරන්න බෑ. ආශ්‍රවයේ ස්වභාවය අනුව ඒකට හරියන ක්‍රමය පාවිච්චි කරන්න ඕන. දර්ශනයෙන් නැති කරන්න ඕන ඒවා තියෙන සංවරයෙන්, ඉවසීමෙන්, භාවනාවෙන් මේ විදියට. හරියටම හරි. එක ක්‍රමයකින් විතරක් හරියන්නේ නෑ. මේ ක්‍රම හතම අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විදියට පාවිච්චි කරලා ඒ ඒ ක්‍රමේ නැති කරන්න ඕන ආශ්‍රව ඔක්කොම නැති කරපු කෙනා එහෙම භික්ෂුවක් ගැන සූත්‍රය අන්තිමට කියනවා. එතුමා කොහොම කෙනෙක්ද? එතුමා තෘෂ්ණාව සිඳලා දාපු කෙනෙක්. සසර බැඳීම් ඔක්කොම කඩලා දාපු කෙනෙක්. මානෙ අර මම කියන හැඟීම මුලින්ම උපටලා දාපු කෙනෙක්. අවසානයේ සියලු දුක් ඉවර කරපු කෙනෙක්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ ක්‍රම හත හරියට ප්‍රගුණ කළොත් රහත්භාවයට පත්වෙන්න පුළුවන්. ඒක තමයි මාර්ගය. සබ්බාසව. සියලු ආශ්‍රව ක්ෂය කිරීමේ මාර්ගය මේකයි. ඇත්තටම ගොඩක් වටිනට සාතච්ඡාවත් මේ සූත්‍රය ගැන ගැඹුරින් කතා කරන්න ලැබුණ එක ලොකු දෙයක්. අවසාන වශයෙන් අපේ ශ්‍රාවකයන්ටත් හිතන්න යමක් ඉතුරු කරමු නේද? හ්ම්. මෙහෙම හිතන්න පුළුවන් නේද? ආකි හැමෝගෙම ජීවිතවල නොයෙකුත් මානසික පීඩා, කරදර, අහිතකර සිතුවිලි ඇති වෙනවා. තරහ යනවා, ආසාවල් ඇති වෙනවා දුක හිතෙනවා. ඉතින් තවන්ගේ එදිනෙදා ජීවිතයේදී ওই වගේ දේවල් එක්ක ගනුදෙනු කරද්දී අද අපි කතා කරපු මේ ක්‍රම හතෙන් දර්ශනීය සංවරය පරිහරණය ඉවසීම මගහැරීම දුරු කිරීම භාවනාව Tamanට වඩාත්ම අදාළ වෙන්නේ මොකද්ද? නැත්නම් වඩාත්ම අමාරු අභියෝගාත්මක එක මොකද්ද? උදාහරණයක් විදිහට කෙනෙක්ට නිතරම ඉක්මනට කේන්ති යනවනම් එයාට සමහර විට ඉවසීම අදිවාසනා කියන එකයි දුරු කිරීම විනෝදන. ඒ කියන්නේ තරහ හිතවිල්ල ආපු ගමන් අයින් කරන්න එකයි කියන ක්‍රම දෙක ගැන වැඩිපුර අවධානය යොමු කරන්න වෙයි. තව කෙනෙක්ට සමහර විට දකින දකින දෙයට ආස හිතනවා නම් එයාට සංවරය, ඉන්ද්‍රිය සංවරය සහ ප්‍රත්‍යවේක්ෂාව නුවණින් පරිහරණය කියන ඒවා වැදගත් වෙයි. ඒ වගේ Tamange දුර්වලතෙන් Tamanට වැඩියෙන්ම බලපාන ආශ්‍රව මොනවද කියලා හඳුනාගෙන ඒවට ආදාළ වෙන බුදුහාමුදුරෝ පෙන්වලා දීපු ක්‍රමය ටිකක් හරි පුරුදු පුහුණු කරන්න උත්සාහ කරන එක. ඒක Tamanගේ ජීවිතේට ලොකු වෙනසක් කරයි කියලා හිතන්න පුළුවන්. ඇත්තම වටිනා අදහසක්. ඒ ගැන මෙනෙහි කරමින් අපි අද කතාබහ නිමා කරමු. නැවතත් හමු වෙමු. තෙරුවන් සරණයි.